පැහැදිලි සමෙන්නාංශ. තව එක කාරණාවක් තියෙනවා සමෙන්නාංශ බොහොමත්ම පිං. කාන්තාවක් ස්ත්‍රියක් සමෙන්නාංශ අර ආත්මභාව 500ක්ම ස්ත්‍රියක් වෙලා උපදිනවා කියලා එහෙම ධර්මදේශනාවල අහලා තියෙනවා සමෙන්නාංශ. එහෙම 500ක් 500ක් කියලා නියමයක් නැහැ. ලක්ෂ ගණනක් වෙන්නත් පුළුවන්. එකාත්මිකෙන් වෙනස් වෙන්නත් පුළුවන්. දැන් මේකෙත් මේ කියන්නේ ඒ ස්ත්‍රී තෘෂ්ණාව, ස්ත්‍රී මනෝභාවය, ස්ත්‍රී ආකල්ප ස්ත්‍රී චින්තනය ඒකම නම් දිගට දිගට පවතින වෙනස් නොවි ආත්ම ලක්ෂ ගානක් වුණත් ස්ත්‍රීත්වයේම යන්න පුළුවන්. ඔව් එතන ස්වාමීන් වහන්සේ අපි මෙච්චරයි කියලා නියමයක් නැහැ. අපි පිරිමේ ආත්ම භාවයක් ප්‍රාර්ථනා කරන්නේ නැතුව අපි ධර්මයේ ධර්මයේ අනුව ඒ කියන්නේ විදර්ශනා වඩලා අපි පිරිමියෙක් වෙන්නටම ඕන නැහැ. ඉතින් දැන් යසෝදරාව කියන්නේ පිරිමියෙක් නෙමෙයිනේ. බුද්ධ මාතාව කියලා කියන්නේ පිරිමියෙක් නෙමෙයිනේ. ඉතින් ඒගොල්ලෝ ඉතින් මහා වැඩ කොටසක් කළේ සාසනික වශයෙන්. ඒ නිසා ඉතින් පුරුෂයෙක් වෙන්නට ඕන කියලා නියමයක් නෑ. හැබැයි සම්මා සම්බුද්ධත්වයේ වගේ තැනකට යනවා නම් ඉතින් ඒ ඒ ඒ ಗುಣ එතනට යන්න වෙනවා. එහෙම නැතිව ශ්‍රාවකයෙක් හැටියෙන් නිවන් දකින්නවා නම් ඉතින් අපි රුසෙක් වෙන්නට ඕන කියලා දඟලන්න ඕන නෑ ඉතින්. ඔව් අපිට ಗುಣධර්ම වඩාගෙන මේ ධර්ම බොජ්ජංග ධර්ම ඉන්ද්‍රිය ධර්මයන් වඩාගෙන එහෙම කරගෙන බාධාවක් නැහැ නේ ප්‍රාර්ථනාවක් විශේෂ එහෙම නැතුණාට එහෙම නිවනට බාධාවක් වෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. නිවනට බාධාවක් නැහැ. නිවනට බාධාවක් නැහැ. පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං терроризм